ඒ මොකද මහා සුවයකට පත් වෙන්න පුළුවන්. චිත්තං ගුත්තං සුඛාවහං මහා සුවදායක තත්වයකට පත් වෙන්න පුළුවන් කියන එක. අපි හැම වෙලේම කාම අරමුණු වලින් තමයි සුවදායක තත්වය ප්‍රාර්ථනා කරගන්නේ. හොයන්නේ. අපිම අපි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා කාම අරමුණු ඔස්සේ ගිය මේ හිත හරීම සංසුන්කමින් ඉන්නේ. ගත කරන හැම නිමේෂයකම හුදකලා වෙලා ඉන්නවා කියලා කිව්වත් පැත්තකට වෙලා අපි ඉඳගෙන හිටියත් කොහොම හිටියත් අපි ඉන්නේ හරි නොසන්සුන්කමකින්. මම මේ ඇත්තන්ට මේ දැන් කිව්වොත් පොඩ්ඩක් විවේකීව ඉන්න කියලා. නේද? ඔහේ විවේකීව නිදහසේ, ඊතා නිදහසේ පොඩ්ඩක් ඉන්න කිව්වොත් එහෙම කාටකවත් කතා කරන්නේ නැතුව අපිට මොනවද වෙන්නේ? අපි එක පාට වෙන ලොකු කල්පනාවකට. මොනවද මේ කල්පනාවත් එක තියෙන්නේ? ඊයේ දැකපු දේවල් මට බලා ගන්න තියෙනවා නැත්නම් අතීතයේ දැක්ක අහපු විඳපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම කියන දේවල් නැවත ලබා ගැනීමේ උත්සාහයක හැම වෙලෙම ඒවා නැවත නැවත නැවත නැවත ලබා ගැනීමේ උත්සාහයක් අපේ තුල අපේ චිත්තසංතාන තුල හැම වෙලෙම බුරබුරා නැగి නැගී තියෙනවා මේකේ තියෙන නිර්ර්ථකභාවය නුවණැත්තෙකුට එක පාටම පසක් වෙනවා චුට්ටක් කල්පනා කරලා බලුවා මේ ඉල්ලන්නෙම බලපු දේවල්ද නැද්ද? ඉතින් බැලුවා නම් ආයෙ මොනවද බලන්නේ? ඉල්ලන්නෙම අහපු දේවල්ද නැද්ද? එකම සින්දුව කීසරයක් අපි අහලා තියනවද? ආයෙ ඉල්ලනවද නැද්ද අහන්න කියලා. නේද? ඉතින් ඒ අහපු එකේ ආයෙ මොනවද අහන්නේ? විඳපු එකේ ආයෙ මොනවද විඳින්නේ? එහෙනම් එකම දේ ඉල්ලන හිත කමක් නැහැ එහෙම කොච්චර දුන්නත් කවද්ද ඉවර වෙන්නේ? ඉවර වෙන්නේ කවද්ද ඔය දීම? ඉතින් නිකන් ඉන්න බෑ අපිට. නිදහසේ ඉන්න බෑ. විවේකීව ඉන්න නැහැ. කවදද අපි නිදහසේ ඊතා නිදහසේ ඊතා විවේකීව කිසි නොයවසිල්ලක් නැතුව නොයවසිලිකමක් නැතුව පශ්චාත්තාවයක් නැතුව කලබලයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් වෙලාවක් නේද කියනකොටත් කොච්චර සතුටුද කොච්චර සාන්තද එවැනි දවසක් එවැනි මොහොතක් නැතුව මුළු ජීවිතේම හැම ක්ෂණයකම බැලීමේ ආසාවෙන් ඇසීමේ ආසාවෙන් විඳීමේ ආසාවෙන් ඒ පිළිබඳ කුතුහලයෙන් ඒ පිළිබඳ නොයවසිලිකමින් හැම නිමේෂයකම ජීවත් වෙනවා. හුඟක් වෙලාවට ඒ දේවල් ලබා ගන්න බැරුව පශ්චාත්තාවයෙන් අනේ මට වෙච්ච දේ කියලා ගොඩාක් අය චිත්ත පීඩාවලින් ජීවත් වෙනවා. ඉතින් ඒ තමයි නොයේකුත් කාම අරමුණු වලට මේ හිත යන එක අපේ වැඩ නෙවෙයි. ඒක නොයන විදිහට සකස් කරේ නැත්නම් ඒක නොයන විදිහට සකස් කරේ නැත්නම් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේක මර උගුලක වැටෙනවා වගේ උගුලකට අහු වුණා වාගේ. කැළවෙන් රූමනාව තිබ්බට බෑ. නැත්තම් මම මේ දැන් කිව්වහම ඕක ඇත නේනම්. කොච්චර බැලුවද මං කොච්චර ඇහුවද කොච්චර වින්දාද ආයෙ ඉල්ලනවා මගේ හිත. දුන්න නැත්තම් ගිනි ගන්නවා වාගේ. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න ඕනේ කියලා අතීතයේ බලපු දෙයක් අපේ හිත ඉල්ලනකොට අපිට දී ගන්න බැරි වුණොත් ඇතුලාන්තයෙන් විශාල පීඩිත ස්වභාවයක් අපිට එනවා. ඇතුලාන්තයෙන් දැවෙන, පිච්චෙන, රත් වෙන ගතියක් එනවා. කන් දෙකත් එක්ක රත් වෙනවා. නේද? බොහොම අපහසුකම් ඇති වෙනවා. ඒ අපහසුකම් වලට අපි කවුරුත් කැමති නැහැ. අන්න ඒ ඇති වෙන අපහසුකමට කවදා හරි මුණ දෙන්න වෙනවා. මොකද මගේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා, කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. නේද? ශරීරේ වාරු නැතුව යනවා. එතකොට කවදා කවදා හරි අර ලෙඩ ඇඳට වෙලා එක තැන් වෙලා ඉඳලා තියෙන්නේ මහා පීඩනයකින්. හරිද? එක තැන් වෙනකොට බැරි වෙනකොට අධිකතර පීඩනයකින් මරණාසන්න වෙනකොට අධිකතර පීඩනයකින් ඉන්නේ. අනේ මට පෙර දැක්ක දේවල් නැවත දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් මහා තණ්හාව හටගන්නේ එතකොට. වතුර ඕන තරම් තියෙනකොට වතුර නැති වෙන එකේ ගැන මේ ඒතරම් ප්‍රශ්නයක් නැහැ නේද ඕනතරම් තියෙනවානේ කෑම ඕනතරම් තියෙනකොට කෑම නැතිවීම පිළිබඳ කෑම පිළිබඳ සංහව අපිට ප්‍රකටව පේන්නේ නැහැ ඒ ඕනතරම් තියෙනවානේ හරිද නැති වෙනකොට තමයි තේරෙන්නේ ඒ වගේම අපිට දැන් තියෙන තණ්හාව ප්‍රකට වෙන්නේ හොඳටම මරණාසන්න වෙලා මේවා විඳගන්න බැරි වෙනකොට ඉතින් හිත රැක ගන්න ඕනේ හිත රැක ගැනීමෙන් මහා සුවදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. පින්නත් මේ අපිට හරි අමාරුයි මේක. හරියට රිදෙනවා හිත රකින්න ගියාම. නේද? කෙලෙස් වලින් අයින් වෙන්න ගියාම කැක්කුමයි. නිකන් කැක්කුම නෙවෙයි එන්නේ. තීව්‍ර කටුක ඡණ්ඩ මාරාන්තික අපහසුකම් එනවා. හරි දැන් මම මොහොතක් භාවනා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒක ඉරියව්වේ ඔය දැන් උස්සාසනයක ඉඳගෙන හිටියත් යම් ප්‍රමාණයකට ඒක ඉරියව්වේ හෙල්ලෙන්නේ නැතුව ටිකක් වෙලා ඉන්න කිව්වොත් හරිය අමාරුයි. හරි ඒකද මේ தত্ত্বය තේරුම් ගන්න නැතුව අපි ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා. මම කියන්න මේ මේ අපහසු අපි තේරුම් ගන්න මොහොතකට බලමු. උදාහරණයකින්ම හැමදාම 7 වෙනකන් උදේ නිදාගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට උදේ 4ට හැරෙනවා. එයාට මොකද වෙන්නේ? රිදුම් එනවද නැද්ද? නිකන් ඒවද? හරි අමාරුයි එයාට. මොකද දන්නේ අමාරු. නේද? ඡණ්ඩ ගෝර කටුක රෞද්‍ර නේද මාරාන්තික වේදනා එනවා. ඉතින් දරුණු වේදනා යාට. මේ වේදනා දරාගෙන ඉන්න බැරුව හින්දා යා මොකද කරන්නේ? ආයෙ ශරීරය හරහට පෙරලා දාන වැඩේ ගිහිල්ලා. නේද? හොඳයි කොහොම හරි දරාගත්තා කියන්නකෝ. දෙවෙනි දවසේ වෙනකොට අඩුද නැද්ද? තුන්වෙනි දවසෙත් ඒ විදිහටම හැරෙව්වොත් ඊටත් වැඩිය අඩුද නැද්ද? ආ දවස් 10ක් විතර හැරෙව්වට පස්සේ දැන් මොකද වැඩේ? මෙන්න මේ වෙලාවට නිකම්ම නැගිටිනවා. නේද? දැන් වේදනාවක් ඇත්තේ නැහැ. එහෙනම් පළවෙනි දවසේ ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වේදනාවද බොරු වේදනාවද? ඒවා මානසිකව ඇති වෙන වේද. ඒ වුණාට ඒවා දරුණුද නැද්ද? අපි අත්දැකීමෙන් දන්න බොරු වේදනාව කිව්වට ඒවා දරුණු වේදනාවක් වගේක්. ඇත්තටම තියෙන වේදනාවක් වගේක්. නමුත් ඒවා මානසිකව මනෝ ස්පර්ශයේ හේතුවෙන් ඇති වෙන වේදනාව මිසක් කයේ ඇති වෙච්ච ඒවා නෙමෙයි මොකද කයේ ඇති වෙච්ච ඒවා නම් ඕන දවසක හතරක් නැගිටිනකොට ඒ අපහසුකම් තියෙන්න ඕනේ. ඒක පුරුදු කරපු නැති හින්දා කායිකව මානසිකව දෙපැත්තෙම කය සිත පුරුදු කරපු නැති හින්දා අපිට අධික වේදනාවක් ඇති වෙනවා. ඒකින්ද හුඟක් අය භාවනාවල් වගේ දේවල් අත්හදා බලන්න යනකොට හරියම අරු ඉතින් අතල්ලම දානවා. නිඳගත්ත ගමන් වෙනදා කවදාකවත් නැති කොන්දරි දිලි, ධනීස් දිලි, කකුල් දිලි, නේද මූණ නලියෑම් එක එක ඒවා එනවා. අප්පෝ ওই භාවනා කලාවන මට හරියන්නේ ඊට වඩා හොඳයි කුඹුරක් කොටන එක ඒක ලේසි ඕන ශාරීරික දුකක් විඳින්නම් වෙන තැනක භාවනාව නම් මට බෑ. ඒක හරිය අමාරුයි. සතිය පිහිටවගෙන දවස් දෙකක් ඉඳ ගියාම සමහර අයට උණ වගේ. හරිද? එහෙම නේවාසික වැඩසටහන් වලදී සිහියෙන්ම දවස් දෙකක් කාත් එක්කවත් කිසිම කෙනෙක් එක්ක කතා නොකර පහත බලාගෙන තමන්ගේ ශරීරය තුල හිත තියාගෙන දෙවෙනි දවසේ විතර යනකොට උණ වගේ තියෙනවා. හැබැයි ඊට පස්සේ හරියනවා. ඊට පස්සේ කියනවා දවස් පහක් විතර යනකොට කියනවා අපිට ආයෙ ගෙදර යන්න බෑ කියලා. ඕනෙම නැහැ කියනවා. මේ ගලවාගත යුතු තැනින් හිත ගලවා ගන්න ඕන කරන තැනින් ගලව ගන්න අවශ්‍ය කරන ශක්තිය අපිට තියෙන්න ඕනේ. ඒ සඳහා අපේ හිත අපිරිසිදු නොවි ජීවත් වෙන්න ක්‍රමානුකූලව සකස් කරගන්න ඕනේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල අපි ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕනේ. ඒකින්ද නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ අද පටන් අපි මේ සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික නෝකද නොඒකුත් ආකාරයේ වැඩපිළිවෙළවල සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොඒකුත් නොඒකුත් තැන්වල දේශනා කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් මාලාවේදී මේ ධර්මදේශනා මාලාවේදී එක එක එක එක පැතිකඩ කාලෙන් කාලයට කාලෙන් කාලයට දැන් සබ්බස්ස සූත්‍රය කිව්වොත් ඒකේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියන වචනේ නැහැ. නමුත් වක්‍රව ඒ ටික ඔක්කොම තියෙනවා. කර්ණිමෙත් සූත්‍රය කිව්වොත් ඒත් ඒ වචනේ නැහැ. නමුත් ඒකේ තියෙනවා. ඒ වගේ එක එක්කෙනාට ගැළපෙන විදිහට ඒ ඒ තැන්වලදී දේශනා කරපු සූත්‍ර ධර්ම ආදී ඇසුරෙන් අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ දේශනා මාලාවේදී සැරෙන් සැරේ සැරෙන් සැරේ නැවත අපේ මතකේ අලුත් කරගන්න. මේ වෙනකම් කරපු දේශනාවලදී අපි සතර කමඨහන ආනාපාන සති භාවනාව ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? සීලය ඊළඟට 이르දිපාද ආදී කෙටියෙන් හැම එකක්ම ටික ටික ටික ටික සඳහන් කරා. දැන් අපි අදපටන් මේ දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ විසුද්ධීන් හත පිළිබඳ දීර්ඝ විස්තරයක් සිද්ධ කරන්නටයි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකායතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධි හත පිළිබඳව දීර්ඝ වශයෙන් එකින් එක එකින් එක සාකච්ඡා කරගෙන යන්නයි දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ. විසුද්ධිය කියන්නේ පිරිසිදු බව කියන එකයි. එතකොට චිත්ත විසුද්ධිය කියන්නේ සිත පිරිසිදු කිරීම කියන එකයි. ඊළඟට සීල විසුද්ධිය කියන්නේ සීලයෙන් ඇති කරගන්න පිරිසිදු බව කියන එකයි. දිට්ඨි විසුද්ධිය කියන්නේ දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් ඇති කරගන්නා වූ පිරිසිදු බව කියන එකයි. කාංකාවිතරණ විසුද්ධිය කියලා කියන්නේ පටිසමුපාදේ නැත්නම් හේතුන් දැන ගැනීම නිසාවෙන් ඇති කරගන්නා වූ විසුද්ධිය කියලා කියන එකයි. ඉතින් මේක අපි චුට්ටක් සාකච්ඡා කරගන්න ඕනේ මොකද්ද මේ කියලා ඉස්සෙල්ලාම එකින් එක සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා කෙටියෙන් බලා ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම මෙහෙම අහන්නම්. ඇයි මොකද්ද මේකේ තියෙන තේරුම කියලා අපි පොඩ්ඩක් බලාගමු. මොකටද අපිට මේ විසුද්ධි හත සම්පාදනය කරගන්න ඕනේ කියලා. අපි දුකටපත් වෙනවද නැද්ද සැරින් සැරේ සැරින් සැරේ සැරින් සැරේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ දුක නැති කරනවා කියලා අහලා තියෙනවා අපි. නේද? ඒ කියන්නේ සල්ලි නැති අයට සල්ලි දෙනවා. ගෙවල් නැති අයට ගෙවල් දෙනවා. දරුවෝ නැති අයට දරුවෝ දෙනවා. නේද? ඇයි ඒක කරනවන්නේ? ඒකනේ කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙත් ඒකනේ. ජයසීමා බෝධින් වහන්සේ ළඟට ගිහලා දරුවෝ ඉල්ලනවා. අපේ දුක් නැතිකරන්න ඔබ වහන්සේ අපේ දුක් නැති කරනවා කියලායි පොරොන්දු වෙලා තියෙන්නේ. ඒකින්ද අපේ දුවට දරුවෙක් නැහැ කියලා ජයසිරිමා බුදුන් වහන්සේට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා අපිට දරුවෙක් දෙන්න. අපේ ව්‍යාපාරය සකස් කරලා දෙන්න. හ්ම් අපි කරඬුවක් එහෙම ගෙනත් දෙන්නම්කෝ. ලැජ්ජාව බෑ. නේද? නිකන් නේ පුදුම ලැජ්ජාවක් එක බුදුහාමුදුරන්ට කේවල් කරනවා ගිහිල්ලා. අරක අරක ගෙනත් දෙන්නම් මේක ගෙනත් බාර වෙනවා කියන්නේ ඒකනේ. නේද? බාර වෙනවා මොනවද? හ්ම් මම උදේම කිරිපිටු ටිකක් ගෙනත් දෙනවා නේද? අපි කරන මේ මහා කැත වැඩේ පුදුම කැත වැඩක්. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා කියනවා උදේ කිරිපිටු දානයක් ගෙනත් දෙන්න. අපේ ළමයාට දරුවෙක් දෙන්නකෝ නේද? අන්න ඒක නෙවෙයි දහම් කියන්න කරන්නේ. ඒක නේද කරන්නේ අසනීපයක් වුණාම නේද? ජයශ්‍රී මහබෝධින් වහන්සේට බාධා වෙන මේ බුදුහාමුදුරන්ට හිටියානම් දැන් ජයශ්‍රී මහබෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන අපි කරන දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ හිටියානම් අපි ඕකම නේද කරන්නේ? ගිහිලා බුදුරජාණන් වහන්සේට කේවල් කරනවා <laughs> නේද? මොකද්ද කියන්නේ? මම අහවල් දවසේ උදේ කිරිපුඩු දානයක් හදලා ගෙනත් දෙන්නම්. අන්න අරයාගේ රසනිත හොඳ කරලා දෙන්න. නේද? හ්ම් කරන මේ කැත නේද අර අර වචන වල හොඳ සිංහල වචන තියෙන ඒවා කියන්න ඕන. අවලං, අසික්කිත, තුච්ච, තුප්පැහි නේද? ඒවා කියන්න ඕන වට. ඇයි? ඒක තමයි වටින්නේ. මෙච්චර වටින ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේව අපි කේවල් කරනවා. බෞද්ධ විදියට. ඒකින්ද ඒවා කියලාම හදන්න ඕනේ. කියලාම හදන්න ඕනේ. මේ ජයසිමහා බුදුන් වහන්සේ ළඟ ඉඩක් නැහැ. නේද? මොකද අර ඒ ඒ වෙන්දේසිය තියෙනවනේ. වෙන්දේසි කරනවා ගිහිල්ලා. ඉතින් ඒ වගේ தත්වයකට අපිපත් වෙන්නේ නැතුව අපි මහා නේද බෞද්ධ විදිහට මහා ගැඹීරව මේ ධර්මය තුලින් හිත පිරිසිදු කරගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. කොහොමද අතහරින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විසුද්ධි හත පිළිබඳ අපි චුට්ටක් කතා කරමු බලන්න. අපිට හරියට දුක් ඇති වෙනවා. ඇයි අපිට දුක් ඇති වෙන්නේ කියලා කිව්වොත් මම කිව්වොත් මේ අතන්ට බලාපොරොත්තු කඩවීම හින්දායි දුක් ඇති වෙන්නේ කිව්වොත් මොකද කියන්නේ? හැම දුකක්ම බලාපොරොත්තු කඩවීමකින් ද ඇති වෙන්නේ කිව්වොත් මොකද කියන්නේ? ඔව් ඒක වැරද්දක් නෑ නේද? මං හිතුවේ නෑ අපේ අම්මා මැරෙයි කියලා මල. නේද? මං හිතුවේ නෑ අහවල් ලෙඩේ හැදෙයි කියලා හැදුනා. මං හිතුවේ නෑ මාව මෙතරික්මට වයසට යයි කියලා ගියා. නේද? මං හිතුවේ නෑ මෙතරික්මට කොණ්ඩේ පැහැයි කියලා පැහුණා. නේද? මං හිතුවේ නෑ මාව මෙතර මහත් වෙයි කියලා මහත් වුණා. නේද? ඉතින් දුකටපත් වුණා. නේද? මං හිතුවේ නෑ අහවලා මේ වගේ නපුරු වචන කියයි කියලා කිව්වා. එහෙනම් බලාපොරොත්තු කඩ වෙලාද නැද්ද? හරි. බලාපොරොත්තු කඩ වෙන්නේ ඇයි? බලාපොරොත්තු කඩ වෙන්නේ බලාපොරොත්තු තියෙන හින්දා. බලාපොරොත්තු තියෙන හින්දා. එහෙනම් මට මේ අත්තන්ට කියන්න පුළුවන් ආය කවදාකවත් දුක් ඇති වෙන්නේ නැති වෙන්න නම් බලාපොරොත්තු තියෙන එක නවත්තන්න. නවත්තන්න පුළුවන් මට බලාපොරොත්තු තියෙන එක කරේ මම නම්. මම බලාපොරොත්තු තියාගත්තද මට බලාපොරොත්තු ඇති වුණාද? මම දන්නේ මට බලාපොරොත්තු ඇති වුණා. බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක මගේ සිත ඇත. බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක මගේ හිත තියෙනවා. එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකට අපේ හිතපත් කරන්න ඕනේ. මම බලාපොරොත්තු ඇති වෙන්නේ ඇයි? මට බලාපොරොත්තු ඇති වෙන්නේ ඇයි? අතීතයේ තිබ්බ දේවල් අනාගතය දක්වා ආරක්ෂා කරගන්න පුළුවන් කියන මතයක් අදහසක් දැක්මක් මගේ ළඟ තියෙන හින්දාද නැද්ද මං අතීතය අදින්න හදන්නේ අනාගතය දක්වා නේද එහෙම එකක් මට තියෙන මට එහෙම අදහසක් තියෙනවා අතීතයේ මට ලැබිච්ච දෙයක් තියෙනවාද? ආන්ගේ ලැබිච්ච දේ වෙනස් වෙන්න දෙන්නේ නැතුව වර්තමානය හරහා අනාගතය දක්වා අරගෙන යන්න මං ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? ඒක පුළුවන් කියලා අදහසක් මට තියෙනවද නැද්ද? ආන් ඒකට කියනවා දෘෂ්ටියක් කියලා. දැක්ම. අපේ දැක්ම තමයි අතීතය ලුහු බැඳ ගොස් අනාගතය ප්‍රාර්ථනා කරනවා අපේ හිතෙන්. ඒක කෙරෙන්න වෙන මොකක්වත් හින්දා නෙවෙයි. පළවෙනි එක කාරණාවක් තමයි අපි ළඟ තියෙන වැරදි අදහස. ඒක වැරදි අදහසක්. ඒක වැරදි අදහසක් කිව්ව පමණින් පිළිගන්න නැතුව අපි විමසලා බලන්න ඕනේ. ඇත්තට එහෙම පුළුවන් දන්නේ. අපි කරලා නැද්ද? දැන් උදාහරණයක් අරන් බලමු පොඩ්ඩක්. හරිද? කාගෙන් හරි අපිට හොඳ ආදරයක් හම්බ වෙනවා කියලා හිතන්නකෝ. ආදරයක් හම්බෙලා තියෙනවා නම් දැනට මොකක්ද අදහස? පොඩ්ඩක් වෙනස් වෙනවා වගේ දැනුනොත් මොකද කරන්න හදන්නේ? ඉන්නවාකෝ මං දෙයි වෙනස් වෙන්න නම් නේද? කියලා ලොකු රණ්ඩුවක් අල්ලගෙන ලොකු පීඩාවක් ඇති කරගෙන නේද? ඕක තිබ්බ විදිහටම තියාගන්න හදනවද නැද්ද? මේ පුළුවන් දෙයක් දන්නේ නැහැ. නේද? පුළුවන් දෙයක්ද දන්නේ නැහැ. බලන්න පුළුවන් දෙයක්ද කියලා. ඕක බලාගන්න බුදුරජාන් වහන්සේ හැරෙන්න කිව්වේ කාගේ පැත්තටද? අපේ පැත්තට. හරි. අපේ පැත්තට හැරිලා බලනකොට අපි බලන්න පොඩ්ඩක් කෙනෙක් කෙරෙහි උපදින ආදර හැඟීමක් මේ මොහොතේ ඉපදුනා නම් ඊළඟ මොහොතේ ඒ හැඟීමමද තියෙන්නේ. නෑ අවෙනස්. නේද? එක වෙලාවකට ටිකක් වැඩි, තව වෙලාවකට ඊටත් වැඩිය අඩුයි, තව වෙලාවකට ආය වැඩි, නේද? ආය තව වෙලාවකට නේද ඕනමයි කියලා හිතෙනවා, තව වෙලාවකට නැති එකමයි හොඳ මලවදේ කියලා හිතෙනවා. නේද? එතකොට මේක හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක මගේ වැඩක්ද? නෑ, ඒක මම කරන දෙයක්ද? නෑ. ඒක මට ඕන විදිහට වෙනස් වෙන්නේ. ආ මං අද උදේ වැඩියෙන් තියාගන්න ඕනේ, දවල් අඩුවෙන් තියාගන්න ඕනේ කියලා මට ඕන විදිහටද? නෑ මට ඕන විදිහට නෙවෙයි. ඒක හේතුන් අනුව වෙනස් වෙන දෙයක්. ඒ ඒ හේතු යෙදෙන හැටියට වෙනස් වෙන දෙයක්. එහි පාලනය මගේ අතේ නෙවෙයි තියෙන්නේ. හරිද? එහෙනම් ආදරය කියන්නේ ධම්ම කියන කොටසට වැටෙන එක. එතකොට ඒක සැකසීමක්. ඒක සංස්කාරයක්. හිතේ ඇතිවන සංස්කාරයක්. ඒක හැම නිමේෂයකම වෙනස් වෙනවා. වෙනස් වෙන විතරක් නෙවෙයි ඒක මට ඕන හැටියට තියාගන්න පුළුවන් එක. මට ඕන විදිහට වෙනස් වෙන එක නෙවෙයි. එහෙනම් එහා පැත්තට හැපතුගේ අනිත් එක්කෙනාට හා එයාටත් එහෙමයි මේෂේකම යමක් වෙනස් වෙනවා නම් ඒක මට ඕන හැටියට නෙවෙයි නම් වෙන්නේ කියලා මං හරියට දැනගත්තොත් බලාපොරොත්තු ඇති වෙයිද හරි මේ බලන්න උදාහරණකින් දැන් ඕක අපි හරියටම දන්න එකක් ගැන මං කියන්නේ උදේම දේ දුන්නක් පායලා හරි ලස්සනයි ඉතින් අපිට සතුටුයි දරුවෝ නිදි දරුවෝ නැගිටිනකම් මම මේ දේ දුන්න කොහොම හරි තියාගන්නවා එහෙම බලාපොරොත්තුවක් එහෙම අපිට එනවද තව විනාඩි 5ක් දෙකක් විනාඩියක් නෑ තියාගැනීමේ ඇදීමක් බලාපොරොත්තුවක් අපේ පැත්තෙන් එන්නෙම නෑ. එන්නෙම නෑ. ඇයි? අන්න ඒක මේ බලාපොරොත්තු තියාගන්න බෑ කියලා ඒක එහෙම බෑ කියලා අපි හොඳටම හොඳටම දන්නවා ඒක පවත්ත ගන්න බෑ කියලා. ඒක පවත්ත ගන්න බෑ කියලා දන්නවා නේද? එතකොට ආදරයත් දේ දුන්න වගේමද නැද්ද? පවත්ත ගන්න පුළුවන්ද? අන්න ඒක හරියටම දැක්කොත් අපි තේරුම් ගත්තොත් සංස්කාරය පිළිබඳව හරියටම තේරුම් ගත්තොත් අපේ හිත ඕක තියාගන්න ගන්න උත්සාහය බලාපොරොත්තුව ඒක පිළිබඳ තියෙන ඒ අකුසල සහගත හැඟීම් බෑ කියලා දැනගත්ත ගමන් අයින් වෙනවද නැද්ද නේද ඒ කියන්නේ දැක්ම නිවැරදි කරගන්නකොට ඒ පිළිබඳ තියෙන ලෝභය නැති වෙන මොකද ඒක තියාගන්න බෑ කියලා දන්නකොට නේද ඇත්ත දැනගන්නකොට ලෝභය නැති වෙනවා එහෙනම් වැරදි දෘෂ්ටියෙන් හින්දා තිබ්බ ලෝභය වැරදි දෘෂ්ටියෙන් හින්දා තිබ්බ ලෝභය දෘෂ්ටිය අයින් වෙනකොට නැති වෙනවා ආන් ඒක තමයි දෘෂ්ටියෙන් සිද්ධවන්නා වූ පිරිසිදු බව කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිය අයින් කර ගැනීම දෘෂ්ටියෙන් සිද්ධ වෙන ඒකට කියන දිට්ටි විසුද්ධිය කියලා. හරකෙක් පිළිබඳව තියෙනවා අපිට ලෝභයක්. හරකා මරලා මස් කරලා කඩේ. දැන් හරකා කියන සංඥාව එනවද අපිට? දැන් මස් කියන සංඥාව ඒ වගේ මේ ශරීරයේ තියෙන්නේ නාම රූප සංතතිය. මේ අපේ ජීවිතය කියන්නේ. ආන් එක නාම රූප වශයෙන් දැකීමෙන් සිද්ධ වෙන්නේ මේ සත්වයාය පුද්ගලයාය කියන ස්වභාවය නැති වෙන එක. අපි ඒක ditthi සුද්ධිය කොටස් දැන් කරගෙන යද්දී ඉදිරියේදී හොඳට කතා කරනවා ඉදිරි දේශනාවලදී. ඉතින් ඒක නැති වුණාම හරියට නිකන් හරකක් කියන සංඥාව අයින් වෙලා මස් සංඥාව ආවා වගේ අපිට නාම රූප නාම රූප විදිහට දැනෙන ස්වභාවයට අපේ හිතපත් වෙනකොට අහවල් පුද්ගලයාව මට ඕන හැටියට තියාගන්න අහවල් සංස්කාරය මට ඕන හැටියට පවත් ගන්න කියන අදහසෙන් අපි අපිට එන්නේ නැති වෙනකොට ඒ එන්නේ අකුසලයෙන් අපි පිරිසිදු වෙනවා අපේ හිත. හරිද? ඔය වැරදි දෘෂ්ටිය තියාගෙන ඉන්න හින්දා තමයි අපි ලොකු ප්‍රශ්නවලට එන්නේ. හරි. තවත් උදාහරණයක් බලමු මේවා නම් හරියට විහිළු වගේ වුණාට. හරිද? ලොකු වැරද්දක් අල්ලගන්න බලමුද අපි. ධර්මයේ තුලින් ගවේෂණය කරනකොට මේවා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහනවා මේ දැන් ආදරය ගැන අපි කතා කරේ. ලොකු පුතා මට වැඩියෙන් ආදරෙයි, පොඩි පුතා අඩුවෙන් ආදරෙයි, දුව මේ ගාන කී කියන්නේ ආදරේ මැනලා තියනවද නැද්ද? ආදරේ මැනලා තියනවද නැද්ද? මැනගෙන තියනවා. මේ මොකෙන්ද දන්නේ මැන්නේ? නේද? උණ නම් අයින්නවා උණ කට්ටේ. රුධිර පීඩන නම් අයින්නවා පීඩන මානේ. ආදරේ මැන්නේ මොකෙන්ද? මේක තේරෙන විදිහට අහනවා නම් අහවලා වැඩියෙන් ආදරේ කියලා අපි දැනගත්තේ කොහොමද? අපි දැනගත්තේ එහෙම නේද? අහවලා අඩුවෙන් ආදරේ මට අහවලා වැඩියෙන් ආදරේ කියලා අපි දැනගත්තේ කොහොමද? නේද? අපි දැනගත්තා. අපිට තේරුණා. අපි කියන මම දන්නවා ඒක. මම හොඳටම දන්නවා ඒක. කොහොමද දැනගත්තේ? දැනගත්ත විදිහක් තියෙන්න බෑ. දැනගත්තේ එයාගේ හැසිරීමෙන් අන්න හරි. නේද? හැසිරීම කියන්නේ මොකද්ද? කායික වාචසික. නේද? මානසික දැක්කේ නෑනේ. මානසික දැක්කේ නෑ. නේද? මනසේ ඇති වෙන මේ ආදරය මම මැනගත්තේ එයාගේ කයෙන් වචනයෙන් කරන දේවල් වලින්. මම කාගේ හරි කරට අත තිබ්බා හිතේ ආදරයක් ඇති වෙලා. එතකොට ඔන්න මට දැන් යම් හැඟීමක් ඇති වෙලා තියෙනවා. මම දන්නවා මට ඒක දැනෙනවනේ. නේද? හා. මම බොහොම ලෙන්ගතව කාගේ හරි කරට අත තිබ්බා. එයා එයාගේ අත අරන් මගේ කරට අත තියෙනවා. එතකොට මං හිතන්නේ මොකද්ද? මෙතන ඇති වුණා වගේම එකක් එහා පැත්තේ ඇති වෙලා අන්න සමානයි. මම මැන්නේ මොකෙන්ද එතකොට? මම මැන්නේ මට දැනිච්ච එකෙන්. නේද? මට මේ ගානට හැඟීමක් ඇති වුණාම මං අර විදිහ වැඩක් කරා. එහෙනම් එයා ඒ විදිහටම කරේ. ඒ විදිහම එකක් ඒ පැත්තේ ඇති වෙලා කියලා ඔන්න ඔය ක්‍රමයටද නැද්ද? Tamanට ඇතිවෙච්ච දෙයට සාපේක්ෂව යහපැත්තේ එක්කිනාව මැන්නද නැද්ද? කොහොමද ඒ කායික සහ වාචසික කයෙන් සහ වචන වලින්. හරිද? බලන්න මේ වැරදීමක්ද කියලා බලමු. මං කියනවා අපි ඔක්කොම එකතු වෙලා එකම කායික ඉරියව්වෙන් ඉඳගෙන. ඒ කියන්නේ කයේ ඉරියව්ව ඔක්කොම සකස් කරන දැන් මෙතන ඉඳගෙන ඔක්කොම එකම කායික ඉරියව්වක ඉඳ කියනවා මම. ඉඳලා අත් දෙක නල්ලට අරගෙන එකම තාලෙට බුදුන් වඳිමු. දැන් කයයි කයවල ටික ඔක්කොම එකම විදිහට තියෙන්නේ වචනත් එකම විදිහට තියෙන්නේ. ඔක්කොම කයත් එක ගන්නට තියාගෙන වචනත් එකම විදිහට කියනකොට හිතවල ඇතිවන හැඟීම් සමානද? සමානද? එහෙනම් කයයි වචනයි එක ගන්නට තියෙනවා කියලා හිතේ ඇති වෙන හැඟීම් වයින්ද පුළුවන්ද? එහෙනම් ආදරේ මැන්නේ මොකෙන්ද? ආදරේ වගේ දේවල් හිතවල තියෙනවා මැනගත්තේ තරහ වගේ ඒවා මැන්නේ මොනවින්ද? අපි කිව්වා දැන් චුට්ටකට ඉස්සෙල්ලා ක්‍රියාවෙන් සහ වචනෙන් ඒක හරිමින්මත්ද? ආන් ඒ වැරදිමින් මේ මැනගෙන තමයි අන්තිමට මේ ඇත්තම කියනවා කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. නේද? හිතේ හැටියට කොහොමද අපි හිතුවේ? ආ හිතාගන්න බැරි දේවල් හිතාගන්න යන්නේ අනුමාන වශයෙන්. නේද? හරියට නිකන් අන්ධයෙක් මේ වටේ ඇවිදගෙන යනකොට හරි අන්ධයෙක් නම් මේ මේසේ අත තියලා මේසයක් වෙන්න ඇති පුටුවක් වෙන්න ඇති නේද අටුවක් වෙන්න ඇති ඔහොම ඔහොම කී කිය අනුමාන කරගන්නවා වාගේ අපි අනුන්ගේ හිතවල ඇති වෙන හැඟීම් අනුමාන කරගන්නවා අනුමාන කරගෙන ඒවට ලකුණු දීලා ඒවා හින්දා යාළුවා ඉහළ තැන් වලින් තියෙන අන්තිමට අපි කෑ ගහන්න වෙන්නේ ඒකයි. නේද? මහා විලාප තියෙනවා අපි ඔක්කොමලා. හරීම ඛේදවාචකයක් මේක. හරී දුකක් මේක. ඇයි? නොපෙනෙන දේවල් එක්ක මහා ගනුදෙනු ගොඩක් කරන්න වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපි මේ ලෝකේ මයින්නවා. මේ ලෝකය මට අහවලා වැඩියෙන් ආදරේ, අහවලා වැඩියෙන් තරහයි, අහවලා වැඩියෙන් ඊර්ෂ්‍යයි, අහවලා වැඩියෙන් කියලා එක එක එක එක දේවල් මැනගෙන අපි ලෝකයක් හදාගෙන අපේ පැත්තේ. මගේ தත්ත්වය මේකයි, අහවලාගේ தත්ත්වය මේකයි කියලා ආන්ගේ මිම්මට කියනවා මාන්නේ කියලා. හරිද? රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. පංච උපාදානස්කන්ධය හරියට පිරික්සන කෙනෙකුට තමන් ඉහළ කෙනෙක් පහළ කෙනෙක් කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරිද? අන්න බලන්න පින්නත් ඔන්න ඔය වැරදි දෘෂ්ටිය අයින් වෙනකොට ඒ ඒ අකුසලයන් අයින් වෙනවද නැද්ද? නේද? ඉතින් ඒකින්ද අපිට දත්මිටි කෑවට කන්දක් පාත් වෙන්නේ නැහනේ. කන්දක් ළඟට ගිහලා ඒක පාත් කරන්න මම දත්මිටි කනවා. ඒ වගේ අපි මේ මහා කෙලෙස් කන්ද පාත් කරගන්න දත්මිටි කනවා. නේද මොනවා හරි දුක් ඇති වෙනවා ඉන්නෝක මම භාවනා කරනවාද ඉඳන් එච්චරයි නේද එච්චරයි එහෙනම් දත් මිටි කෑවට කන්දක් පාත් වෙන්නේ ඒ වගේ එක එක වෙලාවට ගන්න පුංචි අදිස්ථානයට විතරක් ඔක්කොම කරන්න බෑ ආන්ගේ සඳහා අපේ හිත වෙනස් කළ යුතුව තියෙනවා කියන එක දැන් තේරෙනවද වැරදි දැකීම හින්දා අපි මහා පීඩණයකටපත් වෙලා නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන නේද හැමදාම හැමදාම හැමදාම දුක් විඳින මට්ටමක ඉන්නවා මේක අයින් කරගන්න කළ යුතු වැඩේ තමයි මේ සිත පිරිසිදු කරගන්න එක අපේ හිත හැම වෙලේම අතීතයට ඇදිලා යනවා. අතීතයට ඇදිලා ගිහලා මොකද කරන්නේ? වර්තමානය පිරික්සන්න හදනවා. වර්තමානය ඔය පිරික්සනවා. පිරික්ස පිරික්ස පරණ විදිහටම තියනවද තියනවද කියලා බල බල අනාගතේ ප්‍රාර්ථනා කරනවා. නේද? අපේ හිත හැම වෙලේම ප්‍රාර්ථනා කරන වැඩිම ඕක. හරිද? මම මෙහෙම අහනවා. එක ක්ෂණයක්වත් අම්ම මෙහෙම කියනකෝ දැන් තව එකක් ගමුකෝ අපි දැන් සංස්කාරය ගැන ආදරය ගැන කතා කරද්දී දැන් වේදනාව ගැන පොඩ්ඩක් ගමුකෝ. කකුල ඇනවා ගලක. සිදුනා. දුක් වේදනාවක් ඇති වුණා. මට නිකමට හිතෙනවා ඒ දුක් වේදනාව ඒ විදිහටම ආය ඇති කර ගන්න ඕන කියලා. උඩ පැනලා ආය අර ගල උඩට පයින්නවා. <laughs> ඒ ගානටම ඇති වෙනවද? නැහැ. වෙනස් වෙනවා. මම මේ අතෙන් අහනවා. මේ ෂණයක ඇති වෙන වේදනාව ඊළඟ ෂණේ සරසමව පවත්ව ගන්න හෝ නවත්ත ගන්න මට පුළුවන්ද? බෑ. නේද? ඒක ඊළඟ ෂණේ ඇති වෙන එක මගේ වැඩක්ද? නෑ. ඒක මම කරගන්නෙත් නෑ මට නවත්ත ගන්නත් බෑ. මුළු ජීවිතේම බලාපොරොත්තු සතුටින් ඉඳයි. එහෙම නේද? සතුට ඇති වෙන්නේ මොනවා හින්දාද? චක්කු සංපස්සද, සෝත සංපස්සද, ඝාන සංපස්සද, දිව්‍යා සංපස්සද, කාය සංපස්සද, මනෝ සංපස්සද. චක්කු සෝත ඝාන ජීවයා කාය මන කියන ඉන්ද්‍රියන් වල ස්පර්ශයේ හේතුවෙන් හටගන්නා වූ සැප වේදනා නිසාවෙන් අපිට සතුට ඇති වෙනවා නේද? ඒ ටික විතරයි. එහෙනම් සතුටෙන් ජීවත් වෙන්න නම් සැප වේදනා එක දිගට එන්න ඕනේ නේද? මොන දැන් අපි එක්තරා තීරණයකට එන්න ඉන්නේ. මේ සැප වේදනා කියන ඒවා මේකේ සකස් වීම මේ මොහොතේ ඇති වෙන සැප වේදනාව ඊළඟ මොහොතේ පවත් ගන්නවා කියන එක මට කරන්න බෑ. අනිත් එක හැම වෙලෙම වෙනස් වෙනවා. නේද? එහෙනම් අනාගතය පිළිබඳ ඊළඟ මොහොතේවත් මට දැන් ඇති වෙච්ච සැපය ඊළඟ මොහොතේ මං ඇති කරගන්නවා කියන එක सिद्ध කරගන්න පුළුවන් දෙයක්ද? බැරි දෙයක්. ඕක හරියටම දැනගත්තොත් හරියටම දැකගත්තොත් අපේ තුලින් මේක ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් ඇති වෙයිද? හරියටම දැකගත්තොත් හරියට මොකක් වගේද දේ දුන්න ගැන වගේ. අවුවයි වැස්සයි තියෙනකම් තිබුණොත් හොඳයි. එච්චර දේ දුන්න ගැන අපි හිතන්නේ එහෙමයි. තිබ්බොත් හොඳයි. අවුව ගැන හිතන්නෙත් එහෙමයි. තිබ්බොත් හොඳයි. අපි වැස්ස ගැන කියන සමහර විට වහී ඉතින්. මම අනිවාර්යයෙන්ම වැස්ස අද රැය වෙනකම් තියාගන්නවාමයි. හ්ම් ඒව බෑ. අපි කියන්නේ තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. තියෙයිද නැද්ද කියලා අපිට විශ්වාසයක් නැහැ කියන බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු පිළිබඳ බැඳීමක් නැහැ. තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන් ඒක ඒක අපිට එන්නේ නැහැ එහෙම. දිගටම. ඉතින් ඔන්න ඔය தত্ত্বයන් තේරුම් ගත්තොත් අපේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් එන්නේ නැහැ. හරිද? දැන් වේදනාව ගැනත් අපි එහෙම කිව්වා. දැන් මම මෙහෙම අහනවා. හැමදේම වෙනස් වෙලා නැතිලා යනවනේ ලෝකේ. මාව තව පොඩ්ඩකින් මැරෙන්න පුළුවන්ද බැයිද? අපේ පුළුවන් හම්බුනේ. අද හැන්දෑවේ අපෝ පුළුවන් කිසි දෙයක් නැහැ කට පුරෝලා කියනවන්න පුළුවන් කියලා. අමා විතරනේ මං ආදරය කරන අය අද හැන්දෑවේ මැරෙන්න පුළුවන්ද බැයිද? ඒක චුට්ටක් හිමින් හරි පුළුවන් කිව්වා. නේද? හරිද? ලබන සතියේ ලබන අවුරුද්දේ පුළුවන්. හා පුළුවන්. පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔය ඔක්කොටම පුළුවන් කියලා කියන අපේ අම්මව ප්‍රිය අය ඔක්කොමලා මැරෙන්න පුළුවන් තව චුට්ටකින් හරි කියලා කිව්වට ඒ කියනවත් එකම යටින් තියෙන බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? මැරෙන්නේ නැහැ. අද හවස නම් මාව මැරෙන්නේ නැහැ. හෙට නම් මාව මැරෙන්නේ නැහැ. අනිද්දා නම් අපේ අම්මා මැරෙන්නේ නැහැ. තව අවුරුදු 10කින් ආයෙත් නැහැ. 15කිනුත් <laughs> නැහැ. ආන් එනම් බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? කවදා හරි අපේ ළඟ ඉන්න කෙනෙක් අපි ප්‍රිය කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්නේ මං කියනවා ඊළඟ ශනේ කියලා. මේ ශනේ ජීවත් වෙච්ච කෙනා ඊළඟ ශනේ නෑ. හවුද නැද්ද? ඇයි චුතිසිත කියලා කියන එක ශන මාත්‍රයයි. එහෙනම් ඊළඟ ශනේ නෑ. එහෙනම් එහෙනම් මම මේ අතංගෙන් අහනවා ඊළඟ ශනේ මියදෙන තමන්ගේ අම්මා ගැන විනාඩි 5ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකට දුකක් ඇති වෙනවද නැද්ද? විනාඩි 10ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකක් ඇති වෙනවද නැද්ද? ඔව්. තප්පර 10ක් ඉඳී කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුකක් ඇති වෙනවද නැද්ද? අපි දැන් කියන තව තප්පර 10කින් මම මැරෙන්න පුළුවන් කියලා එනට බලාපොරොත්තුව තියෙනවා. එහෙනම් තේරෙනවද අපේ මනස මේ බලාපොරොත්තු අතහරින්න ඕන වචන නෙවෙයි මේ. අත හරිනවා නෙවෙයි අත හැරෙන්න ඕනේ. අත හැරෙන්න නම් මේක විනිවිද විනිවිද දකින්න ඕනේ. හරි? මේ ලෝකයේ ඇති වෙන සංස්කාරය ඊළඟ ශනේ වෙනස් වෙනවා ඒක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ශනේ වෙනස් වෙනවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ කියලා තමන් විනිවිද දැක්කොත් මේ හිත බලාපොරොත්තු තියන්නේ නැහැ. ඒක කොච්චර කොච්චර චූටි තැනක වෙනකන් තියෙන්න ඕනද කියනවනම් ඊළඟ ශනේ වෙනස් වීම තමන් තුළින් දැකලා තිබ්බේ නැත්තම් ප්‍රශ්නේ ප්‍රශ්නේමද නැද්ද? ඊළඟ ශනේ දකින්න ඕනේ. ඊළඟ ශනේ වෙනස් වෙන බව අවබෝධ කරගන්න ඕනේ. පින්වත්නි ඊළඟ ශනය වෙනස් වෙන බව වේදනාව ඊළඟ ශනේ වෙනස් වෙන බව අවබෝධ කරගන්න වැඩ කරන ගමන් පුළුවන්. වෙනත් වැඩ කරන ගමන් පුළුවන් වෙනත් වැඩකටත් අපි හිත යොමු කරන්න ඕනේ. එතකොට ඊළඟ ශනේ වෙන වැඩක් කරන ගමන් ඔන්න විනාඩි 15කින් විතර වෙනස් වෙනවා කියලා නම් ඔන්න තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟ ශනේ පවා මේක බිඳි බිඳි යන බව දකින්ද තමන්ගේ මානසිකාරය ඒකාග්‍රව වේදනාවට සමවැදීමක් සිද්ධ කරගත යුතුද නැද්ද? ඒක භාවනාවකින් ප්‍රබලව සිද්ධ කරගන්න පුළුවන් දෙයිද? එය සිද්ධ කරගන්න නම් චිත්ත ඒකාග්‍රතාවයක් සහිත ඒකාග්‍රව තමන් තමන් තුළින් දැකීමේ වැඩපිළිවෙලකට භාවනාවකින් යා යුතුද නැද්ද? හැබැයි භාවනා කරමින් මේක පුරුදු පුහුණු කරපු කෙනෙකුට සතර ඉරියව්වේ වෙන වැඩක් කරන ක්ෂණයක මේක පසක් වෙන්න පුළුවන්. හරි හැබැයි ඒකට උග්‍ර ඒකාග්‍රතාවයක් තමන්ගේ පැත්තේ සකස් කරන්න වෙනවා. හරිද? එතකොට ඊළඟ ෂණය පවත්වා ගන්න බෑ කියන අදහස අපේ තුල ආවොත් සිද්ධ වෙන දේ ගැන මම පොඩ්ඩක් මතක් කරන්න. තපති කියන සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා සෝවාන් පලස්ත පුද්ගලයා මොකද අපිට අරමුණක් තියෙන්න ඕනේනේ. සෝවාන් පලස්ත පුද්ගලයා මසුරුකම අතහැර ජීවත් වෙනවා අය කියලා. මසුරුකම නෑ කියලා. හරි? මසුරුකම කියන්නේ මොකද්ද? ඔව් තණ්හාවේ එක ප්‍රභේදයක්. මේ මසුරුකම කියන්නේ වෙන කෙනෙකුට දෙන්නේ නෑ කියන අදහස. හරිද? වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නෑ. මට විතරයි. මට විතරයි කියන එකට කියනවා මසුරුකම කියලා. රස කෑම පාසල් දෙකක් හම්බ වෙනවා හොඳට බඩගිනිලා ඉන්න වෙලාවක. හොඳ වෑංජන මම කැමතිම වෑංජන තියෙන පාසල් දෙයක් හම්බුනා. දැන් එකක් කනවා. තව කට්ටියක් ඉන්නවා නොකාපු. බෑග් එකකුත් මගේ අතේ තියෙනවා. කවුරුත් දැක්කෙත් නැහැ. මොකද වැඩිපුර මොනව කරයිද? ඕම් මසුරුකම ගහනවා. <laughs> දැන් කන්න බෑ. නේද? මොකද කරන්නේ? බෑග් එකේ දාලා තියාගන්න. දැන් ඔන්න කෑම දුන්න අය පණිවිඩයක් එවනවා. ඔවා උදේ හදපු කෑම පැය භාගයක්වත් තියාගන්න බෑ. තව පැය භාගයක්වත් ඔබ තියාගන්න බෑ කියලා. දැන් මම මොකක්ද දැනගත්තේ? පවත්වා ගන්න බෑ කියලා දැනගත්තා. දැන් කවුරු හරි ආවොත් මොකද කරන්නේ? ඉක්මනට දෙනවා. නේද මසුරුකම අතහැරිලා තියෙන්නේ මසුරුකම අතහැරිලා ඇයි පවත්ව ගන්න බෑ කියලා දන්න හින්දා සෝවාන් පලස්ත පුද්ගලයා දන්නවා මේ නාම රූප දෙක පවත්ව ගන්න බෑ කියලා එහෙනම් යාට මසුරුකම ඇති වෙන්නේ ඇති වෙන්නේ නෑ ඇති වෙන්නේ නෑ එහෙනම් මේ වේදනාව පිරික්සන කෙනා දන්නවා මේක පවත්ව ගන්න බෑ කියලා වේදනාව නවත්ත ගන්නත් බෑ සැප වේදනාව පවත්ව ගන්නත් බෑ කියලා හොඳට හොඳට ඒවා වෙන දේවල් කියලා දන්නවා හරි අන්න ඒකින්ද මේ ලෝකේ ගැන යාට බලාපොරොත්තු ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. පැවැත්වීමේ උත්සාහයක් එන්නේ නැහැ. පින්වත්නි මෙන්න මේ දේ කරන්ඩ අපි අපේ මේ පංච උපාදානස්කන්ධය මෙතන සකස් වෙන මේ පංච උපාදානස්කන්ධය විනිවිද දකින්න ඕනේ. හරි? විනිවිද දකින්න කියලා මම මේ අතන මේ දැන් කිව්වා. මේ වෙලාවෙන් කාලය ගන්න බැරි හින්දා. මම මේ අතන්ට කියනවා නැත්නම් අපි බාහිර තැනක නම් මේ ධර්ම දේශනාව කරන්නේ අපි කියන විනාඩි 10ක් හරි 15ක් හරි වේදනාවට සමවැදිලා පොඩ්ඩක් ඉන්නකෝ කියලා. ධර්ම දේශනාව යොදනම් උත්සාහයක් ගන්නකෝ. ඉන්නවාක මම මේ මේ මොහොතේ ඇති වෙන වේදනාව ඊළඟ මොහොතේ ඇති වෙනස් වෙන හැටි ඊළඟ මොහොතේ පවත්ව ගන්න බැරි හැටි මම අත්දකින්නම්කෝ කියලා මං කියන ඇස් දෙක පියාගෙන වැඩි පටන් ගන්නකොහා දැන් ඔන්න මේ ශනේ ඇති වුණා ඊළඟ එක වෙනස් ඊළඟ එක වෙනස් ඊළඟ එක වෙනස් කියලා හරි වෙනස් වෙන හැටි Tamanට පවත්වා ගන්න බැරි හැටි අත්දකින්න කියලා මං කිව්වොත් මොනවා වෙයිද? ওই පැත්තට මොනවා වෙයිද? ඔව් පටන් ගනි. හරි පටන් අරන් විනාඩි දෙකක්වත් විනාඩියක්වත් යන්නේ නැහැ. අර ඇත්තට අර ගිය කට්ටිය කොහොමද එදා මට කිව්ව වචන නේද වෙච්ච දේ හරිද වුණ දේ මේක ඊළඟට නේද කකුල් දෙදෙනවා දරා ගන්න බෑ නැගිටින්න හිතනවා අර පැත්තේ මොන වෙලාවක් දන්නේ නැහැ මේ පැත්තේ උන් කාහ නේද මොකද ඊටත් වැඩි හුඟක් අයට වෙන්නේ මොකද්ද බෙල්ල කඩාගෙන යනවා ඉඳගත්ත ගමන් බෙල්ල කඩාගෙන යනවා තීන මිද්දේ කියන්නේ අකුසලයක් අකුසල කියන්නේ නොහැකිකම මොනවට තියෙන නොහැකියාවක් හරිද මොක මොන නොහැකියාවක්ද කුසලය සඳහා කුසලය වර්ධනය සඳහා තියෙන නොහැකියාව. කුසලය කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ තත්වයකට අපේ හිතපත් කර ගැනීම සඳහා තියෙන නොහැකියාව. ආන්ගේ නොහැකියාවෙන් පීඩිත වෙලා ඉන්න අපි භාවනා කරනවා කියලා හොඳට බුදිනවා. භාවනා කරනවා කියලා මොකද කරන්නේ? හ්ම් අහලා බලන්න ටික අපි හරීම හරීම සත්‍යවාදීව තමන් පැය භාගයක් භාවනා කරනවා නම් ඒ පැය භාගෙ මම මොකද කරේ කියලා ආ හරිද මේ හරියට ටිකක් බේරෙන්න වගේ. හරි ඕන මම පැය භාගයක් භාවනා කරා කියලා මේ පැය භාගයෙන් කොච්චර වෙලාවක් මම භාවනාවේ යෙදිලා හිටියාද කියලා විනිශ්චයක් ඇති කරගන්න ඕනේ. ඒ විනිශ්චය තුලින් දැනගන්න ඕනේ මම මෙච්චර අකුසලයෙන් පිරිච්ච කෙනෙක් අපි කැමැතිම නෑ. කැමැතිම නෑ මගේ තියෙන නොහැකියාව පිළිගන්න. ඒකෙන් තමයි මේ ඉස්සරහට යන්න බැරි. හරිද? නොහැකියාවේ වගකීම Tamanට ගන්න එපා. මම එහෙම කියන්නම්කෝ. මේක මගේ නොහැකියාව කියලා ගන්න එපා. එතකොට අයෝ ලැජ්ජාව කියන එක එන්නේ. කාටවත් කියන්නවත් බෑ නේද? ඒකින්ද ඉන්නවා ගල් ගෙඩි වගේ ඉන්නවා භාවනා කරනවා කියලා. කියන්නේ නැහැ කාටවත්. නමුත් හිත තියෙන්නේ කොහෙද? හිත තියෙන්නේ හතර දිබ්බාගේ තැන් තැන් වල. නේද? බලාගෙන ඉන්න අය නම් හිතන්නේ භාවනා කරනවා කියලා. ඉතින් නිින්ද ගියොත් විතරයි අපිට හොයාගන්න පුළුවන්. හ්ම් ඉතින් ඒකින්ද තමන් පැය භාගයක් භාවනා කරනවා නම් ඒ භාවනාව තුළින් බලන්න මගේ හිත කොච්චර සංවරද කියලා. ඒක බලන්න එක ඉරියව්වක ඉඳගෙන මේක කරන්න ඕනේ. හරිද අනිත් එක තමයි තියෙන වැඩේ ඉතින් බෑ නෑ එක ඉරියව්වක ඉන්න ඕනෙම නෑ ඕනෙම නෑ භාවනා කරන්න ඕනෙම නෑ සෝවාන් වෙන්න මම මෙහෙම අහන්නම්කෝ සෝවාන් වීම සඳහා භාවනා කිරීම වහ කනවා වගේ මහා විනාශයක් වෙන වැඩක්ද නෑ භාවනා කිරීම මම මම මෙහෙම උපදේශයක් දෙන්න ඒක හරි වටිනවා කවුරු හරි කියනවා නම් භාවනා කරන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන් කියලා අපේ පරම අදහස අඳුම තරමින් සෝවාන් ඵලයටවත් යෑම කවුරු හරි කියනවා නම් අපේ පින්වත්නි භාවනා කරන්න නැතුව සෝවාන් වෙන්න පුළුවන් කියලා ඊටාම ඉක්මන් තීරණයක් ගන්න හරිද? මම සති තුනකින් මාසෙකින් මාස දෙකකින් හෝ භාවනා නොකර ඉක්මනටම සෝවන් වෙනවා. කියලා පුළුවන් නම් සෝවන් වෙන්න. හැබැයි ඒක වෙන්නත් තියෙන ඉඩකඩකුත් තියෙනවා. ඇයි? දාරුචිරිය දරුන් වහන්සේ නේද? ඒ වගේ උපතිස්ස පරිබ්‍රාජකයා මේ වගේ සංසාරගතව හොඳට භාවනා කරලා හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක්ද දන්නේ. ඉතින් ඒකද ඒක එහෙමද කියලා බලාගන්න ඉක්මන් තීරණයක් ගන්න. හරි. අන්න එතකොට Tamanට තේරෙයි මම එහෙම කෙනෙක් නෙවෙයි. එහෙනම් මම භාවනා මොකද මම සසර පුරුදු කරලා නැතුවා. එහෙනම් දැන් ඉතින් කරගන්න වෙනවා. ඒකද මේ දැන් සමහර ළමයි ඉන්නවද නැද්ද පන්තිවල ගුරුවරු එහෙම හොඳට දන්නවා. සමහර ළමයි ගොඩාක් පාඩම් කරන්නේ නැහැ. පාඩම් කරන්නේ නැතුවට විභාග පාස් වෙනවා. ආන්ගේ ළමයාගෙන් අපේ ළමයට හානියක් වෙනවද නැද්ද? නේද? තමන්ගේ දරුවා අපේ දරුවන්ට වෙලාවකට හානියක් වෙන දරුවන්ගෙන්. එයාලා හොඳට සෙල්ලම් කරනවා. එයාලා හොඳට ඇයි ඒ? එයා දක්ෂයෙක්. එයාට තියෙන මතක ශක්තියක් වැඩිපුර. එයා කියන වෙලාවට හරියට ඉගෙන ගන්නවා. ඉතින් අපි අපේ ළමයාට කියදී අරය වාදාස්ත්‍රය ගත්තොත් මොකද වෙන්නේ? මේ මනසට කියන වෙලාවට ඉගෙන ගන්න බෑ <laughs> නේද? නමුත් අරය වාදාස්ත්‍රය මෙයාත් නටනවා. අන්තිමට මොකද වෙන්නේ? තක්ෂයා අර විදිහට කරගන්නවා. මෙයාට එහෙම කරගන්න බැරි කෙනා පාඩම් කළා හරි කරගන්න ඕනද නැද්ද? වැඩිපුර මහන්සිලා කරගන්න ඕන අය ඉන්නවා. අඩුවෙන් මහන්සිලා කරන්න පුළුවන් අය ඉන්නවා. ඒකින්ද උපතිස්ස පරිබ්‍රාජකයා දාරුචිරතුරුන් වහන්සේලා වගේ නේද? සසර මහා ශක්තියින් වර්ධනය කරගත්ත අය එක සැනේක මේක කරගත්තා කියලා අනිත් අය ඒ ඒක ආදර්ශයට ගත්තොත් නේද? අපි කොහොම හරි මේක කරන්න ඕනේ. එහෙනම් ඔය විදිහට අපේ సంతානය ඒකාග්‍ර කරගන්න ඕන කොහොම හරි කරලා. ඒ සඳහා අපි අකුසලයෙන් හිත පිරිසිදු කරන්න ඕනේ. හරිද? මේක අත්දකින්න ඕනේ. මේ තියෙන ඇත්ත తත්වය අත්දකින්න ඕනේ. පිරිසිදු කරන ක්‍රම හතක්. ඒව ගැන අපි ඉදිරි සාකච්ඡා කරමු. සීලයෙන් අපේ හිත පිරිසිදු කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඒ සීලයෙන් පිරිසිදු වෙච්ච හිත චිත්තයෙන් නැත්නම් සමාධියෙන් පිරිසිදු කරන්න පුළුවන්. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ අකුසල් හිතට ඇතුල් වෙන්න දෙන්නේ නැතු. ඊළඟට ditthi විසුද්ධිය කියන්නේ අපි දැන් වැඩියෙන් කතා කරපු දැක්ම નિවරද කිරීමෙන්. කාංකා විතරණ කියන්නේ පටිච්චසම්පාද ආදී හේතුඵල හේතුන් හිතේ නැగిලා යන විදිහට හිත සකස් කිරීම. මේවා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් ඉදිරියට සාකච්ඡා කරනවා. හරිද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඔය පක් ක්ලේශ වලට හිත යන්න නොදී හිත කර්මන්නේ කරගෙන ඉස්සරහට ආපු කෙනා මුලාවටපත් වෙන්නේ නැතුව මාර්ගය අමාර්ගය දැනගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තමන්ගේ අතුලාන්තයෙන් එන. හරිද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ පැහැදිලිවම සතිපට්ඨානය. ඒ ඒ උද්‍යව්‍ය ඥානය කියනවා නම් ඒ උද්‍යව්‍ය පිළිබඳ සිහිය පිහිටිලා තියෙන ස්වභාවයටපත් වුනහම කියනවා උද්‍යව්‍ය ඥානයට ආවා කියලා. හරිද මේ සංස්කාරයෙන් හිත ක්‍රමානුකූලව මාත්‍රයක්වත් අහකට යන්න නොදී හිත ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම සිද්ධ වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන කොටසේදී. හරිද නව මහා විදර්ශනා 12 මහා විදර්ශනා කියලා තියෙන කොටසට ආයත වෙන්නේ ඒ ටික. ඊළඟ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ග සිත පහළ වීම දක්වා. ඉතින් බලන්න මේ කොටස් ටික අපි තාම ප්‍රවේශමෙන් සාකච්ඡා කරමු ඉදිරි වැඩ ධර්ම දේශනාවලදී නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව මේ වගේ ප්‍රායෝගිකව අපි කළ යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. එතන කරනවා බොහෝ පින්ලාභී මේ හැම දිනාටම සසර සියලු දුක් නැති කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබෙන්නට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති